මහත් සංග්‍රහයේ එන ඒ කාරණේ පිළිබඳවයි පසුගිය දිනවල අප කතා කළේ. ඒ කියන්නේ කීප දවසක්ම කතා කළා මම හිතන්නේ ඒ ඒ කරුණු ප්‍රමාණවත් වෙයි කියලා ඒ කාරණේ සම්බන්ධව. ඒ මාර්ගාංග 12 කියා දක්වුවේ නිර්යාදී සතර පායට පමුණවන මාර්ගය සුගතියට පමුණවන මාර්ගය හා නිවනට පමුණවන මාර්ගය කියන මේ මාර්ගයන්ගේ අංග කියන තේරුමෙනුයි ඒවාට මාර්ගාංග කියන්නේ. ඉතින් ඒකාන්ත අකුසල මාර්ගාංග එතන හතරක් ලැබුණා. ඒවල මාර්ගාංග වශයෙන් දැක්වෙන අමුතු ධර්මයක් හිත තිබෙන්නේ ඉච්ඡි චෛතසිකය යෙදෙන ධර්ම වශයෙන් මාර්ගාංග 12 නවයයි වෙන්නේ. මේ මාර්ගාංග අපට සාමාන්‍යයෙන් අප ඉගෙන ගන්නා ඒ සුගතිය නැත්නම් නිර්වාණ මාර්ගාංග අපට දික්ඛි චෛතසිකය එකතු කරන්නට පිළිදෙන්නේ. මිච්ඡා දික්ඛි කියන්නේ මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි කියන ඒ තුන පිළිබඳව අමුතු ධර්මයක් නැහැ. ධර්ම වශයෙන් තිබෙන්නේ විතර්කය ඒ සම්මා මිච්ඡා සංකප්ප කීවේ ඊළඟට මිච්ඡා වායාම යනුවෙන් ඉන්නේ විරිය චෛතසිකය. මිච්ඡා සමාධි කීවේ ඒකාග්‍රතා චෛතසික. ඒ අකුසල් සිත්වල ලැබෙන සංකප්ප නැත්නම් විතර්කය මිච්ඡා සංකප්පය අකුසල් සිත්හි ලැබෙන විරිය මිච්ඡා වායාමය අකුසල් සිත්හි ලැබෙන ඒකාග්‍රතාව මිච්ඡා සමාධිය. ඒ ditthිගත සම්පයුක්ත සිත් හතරේ ලැබෙන ditthිය මිච්ඡා ditthි. ඊළඟට එන්නේ මේ ප්‍රකීර්ණක සංග්‍රහයේ ඉන්ද්‍රිය පිළිබඳ ද්වාවිසති ඉන්ද්‍රියානි කියලා. ඉන්ද්‍රිය 22ක්. චක්ඛු ඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ඝානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉත්ත්‍ේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, මනේන්ද්‍රිය, සබ්බේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය අනඤ්ඤා පඤ්ඤස්සා මිත්‍ින්ද්‍රිය අනින්ද්‍රිය අඤ්ඤාතාවින්ද්‍රිය. යා එහෙම 22ක් වෙනවා ඒ ධර්ම. ඒ ඒවා ඒ ධර්ම පිළිබඳව පළමුවෙන්ම දැනගත යුතු කාරණය ඒවාට ඉන්ද්‍රිය කියා නම් කළේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ. ඒ ඉන්ද්‍රිය කියන මේ වචනයෙන් දැක්වෙන තේරුම ප්‍රධානත්වය ඊශ්වරත්වය අධිපතිත්වය කියන මේ තේරුමයි එයි ලැබෙන්නේ. අප දන්නවා යහම ධර්මයක ඒ විශේෂයෙන්ම චිත්ත චෛතසික ධර්මවලට ඒ ඒ ධර්මයෙන් කෙරෙන කෘත්‍යයක් තිබෙනවා. අන්න ඒ කෘත්‍යයේ පිළිබඳව සැලකන විටයි මේ ඉන්ද්‍රිය తත්වය තේරුම් ගන්නට බලන්නේ. දැන් චක්වින්ද්‍රිය කියලා චක්සු ප්‍රසාදයටයි බුදුරජාණන් වහන්සේ චක්වින්ද්‍රිය යන්නේ වදාරා තිබෙනවා. ඒ මොන කරුණක් නිසාද කියලා දැනගන්නට. චක්සුසේ කියන ඒ චක්සු ප්‍රසාදය දැකීමේ සිට ඇතිවීමට අවශ්‍යම කාරණා. චක්සු ප්‍රසාදය නැත්නම් කෙනෙකු රූප දැකීමේ කියන එක කරන්න පුළුවන් වන්නේ නැහැ කෙනෙකුට. ඒකට ඇස කියන ඒ ඉන්ද්‍රිය නැත්නම් රූපය රූපාරම්මණයන් දක්නා වූ සිත ඇතිවීමට ප්‍රධාන කරුණ. නැත්නම් ඒ ඇසුරු කොටයි ඒ දැනීම ඇතිවන්නේ. චක්ෂු ප්‍රසාදයේ පිළිබඳ යම් අඩුපාඩුවක් නම් චක්ෂු ප්‍රසාදයේ දුර්වලකම වෙතෝ. ඒ දුර්වලකමට සරිලන පරිදි චක්සු විඥානයේ පිළිබඳවත් ඇති වෙනවා දුර්වලකම. ඒ චක්සු ප්‍රසාදයේ දුර්වල වූ කල්හි ඒ ප්‍රසාද චක්සුස නිසා ඒ අසුරු කොට උපදනා වූ දැකීම් කෘත්‍යයේ සිදු කරමින් ඇතිවන ඒ චක්කු විඥානයේ දර්ශන කෘත්‍යෙහිදී දුබලකම් වෙනවා. නිසා ඒ චක්සු ප්‍රසාදය දර්ශන කෘත්‍යයේදී දැකීම් ක්‍රියාවෙහිදී ප්‍රධානත්වය උසුලන බැවින් ඊට චක්ඛුන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ නම් දැන් ඉන්ද්‍රිය කියන එක ඒ වශයෙන් තේරුම් ගන්නට ඕනේ. එතකොට චක්සුරේන්ද්‍රිය කවර ක්‍රියාවක ප්‍රධානත්වය උසුලනවද? දැකීම් කෘත්‍යයේදී ප්‍රධානත්වය උසයි. ඒ දැකීමේ කියන රූප දැකීම. දැන් ඒ සිතත් සමග උපදනා තව චෛතසික පිළිගන්න. ඒ චෛතසිකවල ප්‍රාප්තේ සිතට චක්සු ප්‍රසාදය ප්‍රධානත්වය උසලන්නේ. ඒ ඒ ප්‍රධානත්වය නැත්නම් අධිපතිත්වය සලකාගෙනයි ඒට ඉන්ද්‍රිය කියලා නම. දැන් සෝත ප්‍රසාදය තමා සෝතින්ද්‍රිය. ඒ සෝත ප්‍රසාදය කවර ක්‍රියාවක් සිදු කරන සිතට උපකාරද? ඇසීමේ කෘත්‍යය. එය ඇසීමේ කෘත්‍යය සිදු කරන සිතට කියන්නේ සෝත විඥානය. ඒ සෝත විඥානයෙන් තමා ශබ්ද අසන්න. ශබ්ද ඇසීමේ කියන එක. ඒ ශබ්ද රූප සෝත ප්‍රසාදෙහි ගැටුණු කල ඒ ශබ්ද රූපයන් දැනගැනීමේ උපදනා වූ සිත තමයි සෝත විඥානය. ඒන් කරන්නේ ශබ්දයන් ඇසීම. ඒ ඇසීම පිළිබඳ වූ දුර්වලකම් නැත්නම් ඒ සෝත විඥානය පිළිබඳ දුර්වලකම් තිබෙනවා. සෝත ප්‍රසාදයේ දුර්වල. ඒ වගේම තියුණු සෝත ප්‍රසාදයක් තිබේ නම් ඒ තනත්තාගේ ඇසීමව බොහොම තියුණුව සිදුවේ. සමහරෙකුට ඒ ප්‍රසාදයේ තිබෙන දුර්වලකම හේතු කොටගෙන සත්වනදා කරන කතාව වුවත් නම්රි ස්වල්ප වශයෙන් ඇස්වේ. තවත් කෙනෙකුට නිමිහිට කරන ශක්තියක් වුවත් බොහොම දිනුනව ඇතේ. ඒ ඒට හේතුව ඒ ප්‍රසාදයේ තිබෙන දුබලකම හෝ ප්‍රබලකම. අන්න ඒ ඇසීම් කෘත්‍යයේ ප්‍රධානත්වයේ උසුලන බැවින් ඊට කියනවා සෝපින්ද්‍රියය. භාගින්ද්‍රියත් ඒ විදිහයි. භාවන ප්‍රත්‍යෙහිදී ප්‍රධානත්වය උසුලන බැවින් භාගින්ද්‍රිය. රස ගන ගැනීමේ ප්‍රත්‍යෙහිදී ප්‍රධානත්වය උසුලන බැවින් ජින්ද්‍රිය. පොට්ටබ්බයන් කයිගතන පඨවි භාවෝ තේජෝ භාවෝ වායෝ භාවෝ ඒ ස්පර්ශ කරමින් දැනගැනීමේ උපදනා වූ කාය විඥාන ඇතිවීමේදී මෙතේ කාය විඥාණයට ප්‍රධානත්වය උසුලන ධර්මයේ තමයි කාය කාය ප්‍රසාද මේ විදිහට ප්‍රසාද රූප කස ඉන්ද්‍රිය නාමයෙන් බුදුරජාණන් වහන්සේ පදාරනවා ඒවා සමහර විටක අපි පංචේන්ද්‍රිය කියන වචනයෙන්ද ඒ පංචේන්ද්‍රිය කියන වචනය අවස්ථා දෙකකදී යොදනවා අපි ශ්‍රද්ධාදී ධර්ම පිළිබඳව පංචේන්ද්‍රිය කියලා කියනවා. චක්ෂුරාදී ඉන්ද්‍රිය පිළිබඳව පංචේන්ද්‍රිය කියලා කියනවා. එතකොට මේ ඒ එතන චක්ෂුරාදී ඉන්ද්‍රිය පස රූප. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පස නාම. ඊළඟ පාඩේ ඉන්ද්‍රිය පුරිසින්ද්‍රිය කියන්නේ ඉතින්ද්‍රිය පුරුෂින්ද්‍රිය කියන මේ දෙක පිළිබඳව අපි රූප ගැන කතා කරද්දී කියන්නේ. ඒ ඉති භාව රූපය හා කුම් භාව රූපය තමයි ඉතින්ද්‍රිය පුරුෂින්ද්‍රිය කියන්නේ. ඒ භාව රූපය ඒ ඒ ශරීර වලට ඒ ආකාර ගන්වන ධර්මය වශයෙන් ගන්න. හරියට එකම එකම පෘථිවි රසය ආකෝ රසය කියන මේවා ලබ ලබ හට ගන්නා වූ විජාතියක ගස් කියන්නේ අපි පොස් ගස පොල් ගස කියලා ගන්න. ඒ පොල් බීජයක් රෝපණය කොට ඒ ලැබෙන ගස පොල් ගස. ඒ ඒ කොස් බීජයක් රෝපණය කොට ඒ ලැබෙන ගස කොස් ගස. ඒ දෙකටම පෘථිවි රසය ලැබෙනවා. ආපෝ රසය කියන්නේ ජලය ලැබෙනවා. ඉතින් පොහොරාදිය ලබාගෙන ඒ ගස වැඩෙනවා. ඒ වැඩෙනකොට ඒ වැඩෙන වැඩෙනවායි කියන්නේ අපි ඒ රූප හටගන්නේ. ඒ රූප ඒ හටගන්නා රූප සියල්ලම රෝපණය කළ බීජයට සරලන පරිදි සමාන වන පරිදි ඒ ආකාරගත් ගසක් මේ කොස්ගස පොල්ගස නෙවෙයි අන්න ඒ වගේ ඒ වගේ මේ භාව රූපය කියන එක ප්‍රතිසන්දි අවස්ථාවේදීම ලැබෙන භාව ඒ ප්‍රතිසන්දි අවස්ථාවේදී ලැබෙන භාව රූපය නිසා ඒ ප්‍රතිසන්දි කලල රූපේහි ඒ නිසා දක්නට ලැබෙන වෙනසක් නම් පෙනෙන්නේ නැහැ. ඒ ඒ ශරීරය රූපය වැඩෙනකොට ස්ත්‍රී භාව රූපය සහිත වූ ඒ රූප කුංජය ස්ත්‍රී ආකාරයෙන් වැඩෙනවා. පුරුෂ භාව රූපයේ සහිත වූ ඒ කලලය පුරුෂාකාරයෙන් වැඩෙනවා. එතින් ඒ ස්ත්‍රී ආකාර පුරුෂාකාර ගන්වන්නේ කුමකටද මේ මහා භූත කය. ඒ මහා භූත කය ඒ නිසා ස්ත්‍රී ආකාර පුරුෂාකාර ගැන ඇති වෙනවා. අන්න ඒ ස්ත්‍රී ආකාර පුරුෂාකාර ගැනීමයි කියන මෙයි ප්‍රධානත්වයේ උසුලන බැරි ස්ත්‍රී භාව රූපය ඉන්ද්‍රිය කියක් පුරුෂ භාව රූපය පුරුෂ ඉන්ද්‍රිය කියක් බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඒ ඒ භාව රූපය පිළිබඳව මා මේ පින්නතුනට ඒ අවස්ථාවේදී කීවා ඒ <clears throat> අබ්බාතාවකින් එන කරුණක් කිව්වනේ නේ මොකක්ද ඈ නෑ ඒ පතමන් කලලං හෝති කියන්නේ ඒ රූප පිළිබඳව ඒ කලල රූපය පිළිබඳව වැඩිම ගැන ඒ කියන්නේ පතමන් කලලන් හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායති තේසි තේසි නිබ්බතේ ඝන ඝන පසාකා ජායන්ති කේසා ලෝභා නඛා පිච්චේ ඒක නෙවේ ඒ ලිංගං හත්තාදි සංඛානං නිමිත්තං නිහිතාදිකං කුත්තං සුක්ඛාදිනා කීලා ආකප්පෝ ගමනාදිකං යන්නේ නේන ගාථාව ඒ ගාථාවෙන් දක්වන්නේ මේ ඒ භාව රූපයේ පිළිබඳ වූ සත්‍යය. කියන්නේ ඒ භාව රූපයේ කුමක් සඳහාද හේතු වන්නේ? කියන එක දක්වනවා. නිංග නිමිත්ත කුත්ත ආකත්ත ලිංගං හත්තාදි සංතානං ලිංග කියන එකෙන් අදහස් කරන්නේ අත් ආදී සතහ දැන් පුරුෂ ශරීරයක අත්තාදී සතහනු ස්ත්‍රී ශරීරයක අත්තාදී සතහනු සමාන නැහැ. වෙනවා. ඒක හේතුව කුමක්ද? මේ භාවනාව. ඒකයි ඉන්වන් හත්තාදි සංකාම. නිමිත්තං නිහිතාදිකං. ඒ ස්ත්‍රියක පුරුෂයක කියා දැන ගැනීමට හේතු වන පරිදි තිබෙන ඒ නිමිත්ත කියන එකෙන් හඳුන්වන්නේ කුමක්ද? නිහිතාබිකං නිහිත කියන්නේ සිනහව. එතකොට සිනහව ඇඳීම ආදී කතාව ඒවා තමයි නිහිතාබිකං කියන එකෙන් ගන්නෙ. නිමිත්තං නිහිතාබිකං. කුත්තං සුප්පා විනා කීලං. කුත්ත කියන්නේ ක්‍රියා කෘත්‍යය. මොනවාද සුප්පා විනා කීලං. දැන් කීලා කියන්නේ ක්‍රීඩානේ පීඩා. ඉතින් ස්ත්‍රී මේ ශරීරයෙන් නැත්නම් විඥාන දරුවෙකුගේ කුඩා කල කරන ක්‍රීඩා හා පිරිමි දරුවෙකු කුඩා කල කරන ක්‍රීඩා පිළිබඳව තිබෙන වෙනසක්. වෙනසක් කියන ඒවා ඉතින් අපි මෙතෙන්දි පැහැදිලි කරන්න ඕනේ නැහැ නේ මෙතන තුන් දන්නවා. අන්න ඒ විදිහේ අර සුප්ප කියලා කියන්නේ සුප්ප කියන්නේ කුල්ලක රුක්ඛං සුප්පාදිනා කියලා කුළු අරගෙන බත් වියනේවා ආදිය කරනවා ගැහැණු ළමයි. කිරිමි ළමයි ඊට වෙනස් ක්‍රීඩාවන් කරනවා. ඒකයි රුක්ඛං සුප්පාදිනා කියලා. අනිත් එක දක්වන්නේ ආකප්ප. ආකල්ප කියන එක ආකල්පය කියන එක ගන්නවනේ ඒ යම් ක්‍රියාකාරය ඒක තමයි ගණනාධිකන් කියන්නේ ගමනේ තිබෙනවා වෙනසක් ස්ත්‍රියකගේ ගමන පුරුෂයෙකුගේ ගමන සමහර විටක ඒ බොහෝම වේගයෙන් ඉක්මනින් ක්‍රියා කරන විට යහන ළමයෙකුට වුවත් කෙනෙක් කියන්නට බැරි නෑ හරියට කොල්ලෙක් වගේ කියනවා ඒක එහෙම කියනවනේ අන්න ඒ වගේ තවත් පිරිමි ළමයේ ඒ විදිහේ බොහෝම ශාන්ත හිමීට ගමන් කරන විට මොකද ගැහණු ළමයෙක් වගේ යන්නේ කියලා අහන්නට බැරි නෑ ඒ ඒ මේ මේ ඒ තමයි ආකල්පය කියන්නේ. මෙන්න මේ කරුණ. ඒ ඒ ශරීරවලට ගන්න. එපමණකින් නෙවෙයි. ඒ මේ භාව රූපය කියන එක සිතිවිලි වලට ඒ ඒ සිතුම් පැතුම් වලට බලපානවා. ඒ මොකද ඒ භාව රූපය ඇතිවීමට කාරණය වූයේ කර්ම. කර්මයෙන් කර්මජ රූපයක් භාව රූපය කියන්නේ. කර්මජ. ඒ ස්ත්‍රියට කරන කුසල කර්මයක් පුරුෂයෙකු කරන කුසල කර්මයක් කියන කර්ම වශයෙන් සැලකෙන විට එක සමාන එක විදිහේම කර්ම පුවත් ස්ත්‍රියකු ඒ ස්ත්‍රියක ඒ කර්මය සිදු කරන විට ඈතුල අප්‍රහීන වශයෙන් පවතිනවා ස්ත්‍රී তৃෂ්ණා යන නැත්නම් ස්ත්‍රියකට ආවේනික তৃෂ්ණාව ඒ කැමති කැමති දේවල් පිළිබඳව සැලකෙන විට පුරුෂයන්ගේ මේ ඕනෑකම එපාකම් වලට එහෙම පිටින්ම සමාන නැහැ වෙනස්කමක්. ඒ වගේමයි පුරුෂයෙකු තුල ඒ ඒ කර්මයන් සිදු කරන විට කුසල කර්ම පමණක් නෙවෙයි අකුසල කර්ම සිදු ඒ සිදු කරන විට මේ ඒ අප්‍රහීන වශයෙන් පවතිනවා පුරුෂයන් තුල ඇත්තා වූ ඒ පුරුෂ තෘෂ්ණාව. ඒ නිසා තමයි ඒ කර්මයේ හේතු කොටගෙන යම් භවයක් ලැබේනා. ඒ ඒ භවය භව රූප ලබන භවයක් නම් ස්ත්‍රී වූ බොහෝ සෙයින්ම ස්ත්‍රීන්ව උපදිනවා පුරුෂයෝ බොහෝ සෙයින්ම පුරුෂයන්ව උපදිනවා ඒක කාර්මයේ ඉතින් ඒක වෙනස් වන්නේ ඒ වෙනස් වීමට වමනා කරන විශාල බරපතල කාරණයක් වුණොත් පමණයි ඒ වෙනස් වන්නේ. එහෙම බරපතල කරුණු පිළිනවා මේ දිනතුන් කියවලා ඇති. මම හිතන්නේ මා මේ ස්ථානින්දීම විස්තර කළ සූත්‍රයක්. සක්කපංග සූත්‍රය. ඒ සක්කපංග සූත්‍රයේ ගෝපී කියන ස්ත්‍රියක් පිළිබඳ කතාවක්. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙදී ඒ ගෝපී තිසරණ සහිත මේ පංචශීලයේ රැකි උපාසිකාවක්. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට නොඑක් වර දන් දීලා තිබෙනවා. ඒ දන් දීමාදී ඒ ක්‍රියාවන් සිදු කරන අවස්ථාවවලදී නිතරම ඒ ප්‍රාර්ථනා කළේ ස්ත්‍රීත්වයෙන් නිදහස් වී පුරුෂයෙකු වන්න. ඒක ඒ සූත්‍රයේම සඳහන් වෙනවා. ඉත්තත්තං විරාජත්වා පුරිසත්තං භාවිත්වා කිය. ඒ සක්කපන්න සූත්‍රයේ එනවා. ඒ ස්ත්‍රීත්වයේ පිළිබඳව විරාජතයින් මේ නෑනි. පුරුෂත්වං භාවිත්වා කියන්නේ පුරුෂාත්ම භාවය ලැබීමේ සිට නැවත නැවතත් වඩලා. එදින මැරුණා. මැරි උපන්නේ දෙව්ලොව ශක්‍ර දේවේන්ද්‍රයාගේ පුත්‍රස්ථානෙහි දිව්‍ය පුත්‍රයෙක් උපන්. දිව්‍ය පුත්‍රයෙක්. දැන් ඒකට කාරණේ වූයේ හොඳට සීල රැක්කා. ඒ වගේම ඇගේ අභිලාෂයව තිබුණේ පුරුෂයෙක්ව උපදින. ඒ නිසා ඒ පුරුෂයෙක්ව උපන්. ඉරියෙක්ව උපන්නානේ. ඒ ස්ථානයේ Taman උපත සිටින විට තමන්ට මෙහෙ කිරීමට තමන්ව සතුටු කරන්නේ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් තුන් දෙනෙක් ආවා. ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයෝ කියන්නේ ගාන්ධර්වයෝ කියන්නේ මේ මේ සංගීතකාරයෝ දෙව්ලොව සිටින. ඒ තුන් දෙනෙක් ආවා ඔවුන්ගේ වීණා ආදියත් රැගෙන. මේ ගෝපක දිව්‍ය පුත්‍රයා ගෝපක කියලා නම දිව්‍ය පුත්‍රයාගේ මේ ඉඳදී ගෝපී ඇගේ නම. ඒ ගෝපක දිව්‍ය පුත්‍රයා මේ තුන්දෙනාව දැක්ක හැටියේම අඳුනගත්තා. අඳුනගෙන අරුව ප්‍රශ්නයක්. මේ මේ තුන්දෙනාම හාමුදුරුවරු තුන්දෙනෙක්. වික්ෂුන් වහන්සේලා තුන්දෙනෙක්. අරුවා ඒ ශ්‍රමණ බවත් ගෞතම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් අනුනාසේලා ධර්මයේ ඇසුවේ කොයි පැත්ත බලාගෙන මම ඒ දී උපාසිකාවක් වසිත මේ ස්ත්‍රීත්වයේ කෙරෙහි කලකිරීලා පුරුෂයෙකු වශයෙන් ඉදීමට බලාපොරොත්තු වෙන සීල් රැකලා පින් කරලා මේ තැනට පැමුණුණා මේ ඒ ශාසනයෙහි භ්‍රමචර්යාවෙහි ඇසුරුණු තමුන්නාන්සේලා මේ මගේ මෙහෙවරට ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් ඒක එතන ඈ කියලා තියෙන්නේ සබ්බ නිහීනෝ කියලා තියෙනවා. සබ්බ නිහීන කියන බොහෝම පහත් ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් වැරි උපන් ඉතිලා ඉන්නේ කියලා හින්දා. එවිට එයින් දෙන්නේ. ඒලේම ආපසුතිය. ගිහිල්ලා නිලීන නිලීන ස්ථාන කියන්නේ විවේක ස්ථානයකට වෙලා භාවනා කරනවා. භාවනා කළා භාවනාව පුරුදුත් ඇති ඒ මහානකම් කරන කාලේ භාවනා කරලා ධ්‍යාන උපදවා ගත්තා. ධ්‍යාන උපදවාගෙන ඒ අධිමුක්තික කාලක්‍රියා පිළිවෙල අන්න ඒ විදිහට කලුරිය කොට භ්‍රම ලෝකේ උපන්. භ්‍රම ලෝකේ. ඉතින් භ්‍රම ලෝකේ උපන්නම නම් කාගේවත් එහෙම ස්ත්‍රියක පුරුෂයෙක කියලා වෙනසක් නැහැ. ඔවුන්ට භාව රූප නැtei කියලා අපි ඉගෙන ගත්තනේ. එවෙන් අය යන්නේ භාව රූපය මේ හැඟීම් පිළිබඳව බලපාන ස්වභාවයක්. ආශාවන් පිළිබඳ නේ කන කර ආදරණ පිළිබඳ ආදි වශයෙන් ඔවුන්ට ආවේනික දේවල් වලට ආශාව. ඒ ඉතින් ඒ භාව රූපය ඊටත් බලපාන ගතියක් එහි තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය ඉන්ද්‍රිය නාමයෙන් වදාළා. එහෙනම් ඉන්ද්‍රිය දෙකක් තිබෙනවා. චිත්තේන්ද්‍රිය කුසි. ඒවල ස්ත්‍රී ආකාර ගැන්වීමෙහි ප්‍රධානත්වයේ උසුලන බැවින් චිත්තේන්ද්‍රියක්යත් පුරුෂාකාර ගැන්වීමෙහි ප්‍රධානත්වයේ උසුලන බැවින් පුරුෂේන්ද්‍රියක්යත් අත්වා. ඊළඟට එන්නේ ජීවිතේන්ද්‍රිය කියන ඒ ජීවිතේන්ද්‍රිය නම් මෙතන ඉන්ද්‍රිය දේශනාවෙහිදී එකයි වදාරලා තිබෙන්නේ. එයින් මේ දෙකම ගන්නට ඕන. ජීවිතේන්ද්‍රිය තිබෙනවා දෙකක් රූප ජීවිතේන්ද්‍රයයි නාම ජීවිතේන්ද්‍රයයි කියලා දෙකක් තියෙනවා. අපි මේ දෙකම ගැන ඉගෙන ගත්තා. පළමුවෙන්ම අපි ඉගෙන ගත්තා නාම ජීවිතේන්ද්‍රය චෛතසිකයන් පිළිබඳව ඉගෙන ගන්නා විට. මේ නාම ජීවිතේන්ද්‍රය කියන්නේ චෛතසිකයක්. ඒ චෛතසිකය හේතු වෙනවා මේ චිත්ත සංතතිය නොසිඳ පැවතීමට හේතු වන ධර්මයක්. ඒ කියන්නේ කොයිතෙක් සිත් ඉපද නැතිව ගියත් නැවත නැවතත් සිත් උපදිනවා. අනේ නැවත නැවතත් සිත් ඇති කරවීමෙහිලා ප්‍රධානත්වයේ උසුලන ධර්මය තේ ගන්න නාම ජීවිතයෙන්. ඒ නැතිව යන්නේ ඒ සම්ප එහෙම පිටින්ම සිලෙන්නේ කොයි අවස්ථාවේදීද? රහත් වී පිරිනවන් පාන අවස්ථාවේ. නැත්නම් චුත වෙන අවස්ථාවේ. ඒ රූප ජීවිතේන්ද්‍රිය කියන එක කර්මජ රූප හැම එකක් සමගම ලැබෙන එක. මේ කර්මජ රූප කියනවනේ කර්මජ කලාප කියලා අපි ඉගෙන ගත්තේ. ඒ කර්මජ රූප වල ඒ ඒ කර රූප කලාප වල තිබෙන එක රූපයක් තමයි ජීවිතේ. දැන් විදර්ශනයක් වශයෙන් ගන්නවා නම් අපි කියනවා චක්කු දසක කලාපය. චක්කු දසක කලාපය. ඒක කර්මජ රූප කලාපයක්. ඒ දශකයට අයත් වන්නේ දශකයේ කියේ 10 මිටියක් නේ. දශකයේ එකක් තමයි ජීවිතේ. ඒ රූප ජීවිතේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත චක්කු. ඒ චක්කු දශක කලාව. ඒ විදිහටයි සෝත දශක, ගාම දශක, ජීවා දශක, කාය දශක, භාව දශක, වස්තු දශක, ජීවිත නවක කියලා එහෙම කලාප නවයක් තිබෙනවානේ කර්මජ කලාප. ඒ කර්මජ කලාප නවයෙහි ලැබෙන ජීවිතේන්ද්‍රිය රූපය. ඒක ජීවිතින්ද්‍රිය ජීවිතින්ද්‍රිය. ඒ රූප ජීවිතින්ද්‍රිය. අනිත් එක තමයි හැම සිතකම ලැබෙන චෛතසිකයක් වන නාම ජීවිතින්ද්‍රිය. එහෙම ඉන්ද්‍රිය දෙකක් තිබෙනවා රූප ජීවිතින්ද්‍රිය නාම ජීවිතින්ද්‍රිය වශයෙන්. දෙකම එකක් කොටයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය දේශනාවේදී වදාරලා තිබෙන්නේ ජීවිතින්ද්‍රියන්. ඊළඟට එන්නේ ජීවිතින්ද්‍රිය ඊළඟට මනින්ද්‍රිය. මනින්ද්‍රිය කියවේ සිතට. සිත මනි මන කියලා සිතට කියන්නේ මනමය යන අරමුණු මනින ඒ අරමුණු ගැනීම පිළිබඳවම එතනෙම එන්නේ ඒ ඒ අරමුණු ගැනීම ක්‍රියාවෙහිදී කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසුලන්නේ තව විදිහකින් කියනවා නම් අපි ඉගෙනගත්ත හැටියට ආරම්මන විචාරණ කෘත්‍යය. ඒ ආරම්මන විචාරණ කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසුලන ධර්මය තමයි මනින්ද්‍රිය කියන්නේ. සිත. ඒකට කියනවා මනින්ද්‍රිය. දැන් ඒ අර මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමයා කියන ඒ තැඟලක් එන්නේ ඒ සිතේ තිබෙන ප්‍රධානත්වය දක්වන්නේ අරමුණු ගැනීමෙහිදී සිත ප්‍රධානයි. චෛතසිකත් උපදිනවා. නමුත් සිතයි ප්‍රධාන ධර්මය. මනින්ද ඒ අරමුණු දැන ගැනීම කෘත්‍යයේදී ප්‍රධානත්වයේ උසුලන බැවින් සිතට මනින්ද්‍රිය කියවනවා. ඊළඟට එන්නේ සද්ධින්ද්‍රිය, විරේන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන ඒ ප්‍රශ්න. ශ්‍රද්ධින්ද්‍රියයි කියන්නේ ශ්‍රද්ධාවනේ. ඒ ශ්‍රද්ධාවේ කෘත්‍යයක් පිටනවන ශ්‍රද්ධාව කුමක් පිළිබඳවද නැත්නම් මොකක්ද ඒ කියන කෘත්‍යය? ඇදහිීම් කෘත්‍යය. සද්ධාන කෘත්‍යය. සද්ධා පීති සද්ධා. මොනවාද සද්ධා සද්ධාමය කරන්නේ නැත්නම් අදහන්නේ පිළිගන්නේ පිළිගත යුතු ධර්ම. ඒ පිළිගත යුතු ධර්ම පිළිගැනීම, ඇදහිය යුතු ධර්ම ඇදහිීම, විශ්වාස කළ යුතු ධර්ම විශ්වාස කිරීම තමයි සද්ධාය. කෙනෙක් නොඇදහිය යුතු දෙයක් අදහන්නට පුළුවන්. විශ්වාස කළ නොහෙන දෙයක් විශ්වාස කළ හැකි. ඒ ඒක ශ්‍රද්ධාව නෙවෙයි. ඇදහිය යුතු එතකොට ඇදහිය යුතු දෙයක් වන්නට නම් ඒක සත්‍යයක් වෙන්නට ඕන. ඇත්තක් වන්නට ඕන. කෙනෙකුට බොරුවකුත් හැබෑවක් කියලා අදහන්නට පුළුවන්. නෑ ඒ නිසා ඒක ඒ බොරුව හැබෑව වෙන්නේ නෑනේ. එතකොට ඒ බොරුව අදහන ඇදහිීම ශ්‍රද්ධා නෙවේ. අනේ ඒ නිසා ශ්‍රද්ධා කියන්නේ ඒ ඇදහිය යුතු බුද්ධාදී ධර්මයන් බුද්ධ ධම්ම සංඝ රත් කියන රත්නත්‍රය කර්ම කර්මඵල මේවා ඇදහිීම ශ්‍රද්ධාවයි. අන්නේ ඇදහිීම් කෘත්‍යයේදී ප්‍රධානත්වයේ උසුලන බැවින්. ඒට කියනවා සද්ධින්ද්‍රිය. සද්ධින්ද්‍රිය. ඒ කෘත්‍යයේදී තමන් තමයි ප්‍රධාන ඇදහිීම. දැන් මේ ඇදහිීමයි කියන එක සිතක ලැබෙන ධර්මයක්. ඒ කෘත්‍යයේදී තමන් තමයි ප්‍රධානත්වයේ උසුලන්නේ. සමාධියයි තියෙන්නේ. ධර්ම වශයෙන් සැලකෙන. අනේ සද්ධින්ද්‍රිය කියලා ඉත එහෙමනම් ගන්නවා. ඊළඟට එන්නේ විරීන්ද්‍රිය. විරීන්ද්‍රියයි කියේ වීර්යයට වීර්යයට. ඉතින් ඒ වීර්යය බලවත් වූ වීර්යයක් වෙන්නට ඕනේ. ඒක ඉන්ද්‍රිය වෙන්නට. හැම ඉන්ද්‍රියක් හැම වීර්යයක්ම ඉන්ද්‍රියක් කියලා කියන්නට බෑ. දුර්වල වීර්යයේ තිබෙන සිත් විදෙත ඒ දුර්වල වීර්යයේ යුක්ත වූ සිතයි වීර්යය ඒ විදිහේ ඉන්ද්‍රියක් කියලා කියන්නට අමාරුයි. එතකොට විරේන්ද්‍රියයි කියේ ඒ උත්සාහය, වීර්යය දැනවීමක් හැම සිතකම ලැබෙනවා. නේ දැන් හැම සිතක කියන්නේ වීර්යයේ යෙදෙන සිත්වල. අපි වීර්යය පිළිබඳව ඉගෙන ගත්තානේ. විරියං පංචද්වාරා වජන විපංච විඥාන සම්පටිච්ඡන සම්තිරණ වජ්ජිත චිත්තේසු කියලා. වීරිය යෙදෙන්නේ නැහැ සිත් 16ක. ඉතිරි සිත් 73යි වීරිය යෙදෙන්නේ. ඉතින් ඒ වීරිය යෙදෙන සිත් වල වල සමහරක් දුර්වල සිත් පිළිදෙනවා. ඒ සිත් වල යෙදෙන වීරිය ඉන්ද්‍රිය කෘත්‍යය සිදු කරන්නේ නැහැ. විරිය. එතකොට මේ වීරිය කියන්නේ දන්නවනේ වීරිය කියන එකේ තිබෙන්නේ හයිය ශක්තිය නෙවෙයි. සමහරු කියනවනේ හරි වීරියක් තියෙනවායි කියලා. ඒ කතාවෙන් කියන්නේ ශරීර ශක්තියක් තියෙනවායි. ශරීර ශක්තියද නෙවෙයි මෙතන වීරිය කියන්නේ. ඒක අපිට ඕනනම් කියත හැකි චිත්ත ශක්තියයි කියලා. සිතේ ඇතිවන ධර්ම. හැබැයි වීරිය හටගත්තම දුර්වල ශරීර ඇති කෙනකුන් වුවත් මේ වීරිය කර්ම කොටගෙන ඇතන් ප්‍රබල ශරීරයන් ඇති අයට වඩා වේගවත් වෙනවා. ගිරීන්ද්‍රිය. ඊළඟට එන්නේ සතින් සතින්ද්‍රිය. නේ? සත් නෑ සතින්ද්‍රිය ගිරීන්ද්‍රිය ඔව් සතින්ද්‍රිය. සතින්ද්‍රිය සති කියන්නේ සිහියට. ඒ සතින්ද්‍රිය ගැන සමහර විටක මේන් අපි ඉගෙන ගත්තේ කුමක්ද? අකුසල පක්ෂයට වැටෙන්නට නොදී කුසල පක්ෂයේ කුසල පක්ෂය සිහි කරගෙන ධර්මයේ සතියේ ඉන්න. අකුසල පක්ෂයට වැටෙන්නෙම නැහැ. ඒ ඒ නදහස් කරන්නේ යමෙක් සිහියෙන් යුතුව නම් සිටින්නේ. ඒ සිහියෙන් යුතුව සිටින තාක් කල් ඒ තනත්තායගේ සිත අකුසල් සිතක් වන්නේ නැහැ. සිහිය මොන කරුණකින් නිසා හෝ නැතිව ගියොත් ඒ අවස්ථාවේදී හෙතෙම අකුසලයට වැටෙන්නට පුළුවන්. අන්න ඒ බඳු ධර්මයකටයි සති කියලා කියන්නේ. ඒක උඩක් කිරිසෙයින්ම පෙන්වන්නේ කොයි විදිහටද සතර සතිපට්ඨානයන්දී පවත්නා සිහිය කියලා. අන්න ඒ සිහිය සතින්ද්‍රිය කියලා කියනවා. දැන් ඒ පරමේන සති මේපත්තේන සමන්නාගතෝ හෝති චිර කතම්පි චිර භාසිකම්පි සරිතා හෝති අනුසරිතා යන්නේ බුදුරජාණන් වහන්සේ ඒ සතිය පිළිබඳව දේශනා කරති. අරමේන සති මේ පක්කේන සබන්නාගත. එතන සිහිය මේ පක්ක කියන ප්‍රඥාවත් සමග ඈඳලා එකට යොදලායි බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. පරම වූ සති මේපක්යෙන් යුක්ත වූයේ වෙයි. පරමේන සති මේපක්යන සමන්නාගත වූ. ඊළඟට මේ චිර කතම්පි චිර ධාතුකම්පි. සරිතා හෝති අනුස්සරිතා. යන්නේ Taman කර තිබෙන කුසල කර්ම. ඒ වගේම කියා තිබෙන ඒ යහපත් දේ චිර කතම්පි චිර භාසිතම්. ඒවා සිහි කරගෙන සරිතා හෝති අනුස්සරිතා. අන්න එහෙම සිහි කර දෙන ධර්මයක්සේ දක්වනවා සිහිය. එදෙන් ඒ සිහිය කොයි වේලාවක හෝ පවතිනද ඒ සිහිය පවතින වේලාවේදී ඒ තනත්තා සිටින්නේ අකුසලයකට වැටිලා නෙවෙයි. කුසල් සිතක් හෝ එහෙම නැත්නම් ක්‍රියා සිතක්. ජවන් වශයෙන් දක්වනවා නම් ඒ අවස්ථාවේදී පිළෙන්නේ. ඉතින් ක්‍රියාසිතක් වන්නේ නම් රහතන් වහන්සේට අනිත් ආයත නම් කුසල් සිත. සිහිය. අනේ සිහිය ඒ සිහි කිරීම කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසලන දරින් එයට ඉන්ද්‍රිය කියා නමක් බුදුරජාණන් වහන්සේ වදාළ සතින්ද්‍රිය. සමාධින්ද්‍රිය කියන්නේ විසිර යානොදී ඒ කියන්නේ නොයේ කරමුණු වල ගමන් කරන්නට ඉඩ නොලැබෙන පරිදි සිත යම් අරමුණක එක්තෙන් කරවන පිහිටුවන ධර්මයටයි සමාධිය කියන්නේ ඒකාග්‍රතාවමනේ. ඒ ඉන්ද්‍රියක් වෙන ඒ කෘත්‍යෙහි ප්‍රධාන. දැන් ඒ සමාධිය කියන එක තේරුම් ගන්නට අර එක සමාධියේ වර්ධනය පිළිබඳවයි කියන්නට වන්නේ නානා රම්මණයන්හි විසිර යාමදී එක අරමුණක පවත්වන ඊටවන ධර්මය ඒකකතා කියලා සමාධිය කියලා. ඉතින් එහෙම කියන විට වැරදි හැඟීමක් වුවද කෙනෙකුට ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ මේ මොකද ඒකග්‍රතාවයයි කියන්නේ හැම සිතකම තිබෙන ධර්ම. හැම සිතකම. කුසල් සිතෙත් තිබෙනවා, අකුසල් සිතෙත් තිබෙනවා, විපාක සිතෙත් තිබෙනවා, ක්‍රියා සිතෙත්. ඒ ඒන ඒන තිබෙන ඒ ධර්මය නිසා අපිට කියන්න අර අර වචනය පාවිච්චි කරන විට නානාරම්මණයන්හි විසිර යාමුදී කියලා ඉතින් ඒ නානා අරමුණු ගෙනත් ඒකග්ගතාව පවතිනවා නානා අරමුණුගෙන ඒකග්ගතාව පවතිනවා. දැන් අපි රූපයක් දකිනවා නම් එතකොටත් ඒකග්ගතාව. රූපයක් ගැන සිහි කරනවා නම් එතකොටත් ඒකග්ගතාව. ශබ්දයක් ගැන සිහි කරනවා නම් ඒත් ඒකග්ගතාව. ඉතින් එහෙම බලන විට හැම සිතකම පවත්නා ධර්මයක් බැවින් ඒ එක සිතකින් නානා අරමුණයන් විසිරියාමක් වන්නේ නැහැ. ඒ අරමුණේගෙන නීසිත පවතින්නේ. දැන් මෙතන අදහස් කරන්නේ නානා අරමුණයන් විසිරයා නොදී කියන්නේ භාවනාවකින් නොවැඩෙන ලද කියන එක උතරේ. කියන භාවනාවෙන් එකම දෙයක් අරමුණු කොට බොහෝ වේලාවක් පවතී. එහෙම නැත්නම් කියන්නට සිදෙන්නේ කෙලස් පැත්තට බරවන්නට නෙවෙයි. කෙලසුන්ට වැටෙන්නට නෙවෙයි. හොඳ අරමුණක පවත්වන පිහිටවන ස්වභාවය සමාධිය. ඉතින් ඒක මේ කුසල සමාධිය ගැන කියන්නේ. ඔව් සමා නෑ එහෙම නැති වුණාට හැම සිතකම තිබෙනවා සමාධියක්. ඒකනේ අකුසල සමාධියක් කියන්නේ. දැන් සමාධි කියන විදිහ අපි ඉගෙන ගත්ත මිච්ඡා සමාධි. ඒ මිච්ඡා සමාධියයි කියන එකේ ඒකට මිච්ඡා සමාධි කියලාමයි නම් කළේ. ඒ මිච්ඡා සමාධි වූයේ සිත අකුසල සිතක්. නම් අරමුණේ මේ සමාධියයි කියන ඒකාග්‍රතාව පවතිනවා පිහිටලා කියන. ඉතින් දැන් එහෙමනේ සමහර අකුසල් ක්‍රියාව සිදු කරමින් ඉන්නවා. මොනතරම් සිත එකඟ කරගෙන මේ වැඩේ කරනවද? අපි ගනිමු මේ කෙනේ යුද්ධායුධ හදනවා කියලා. යුද්ධායුධ ගැනීමයි ඔහු කරන්නේ. ආයුධ කුමටද? මරන්න. ඒ මරන්නට ඕන කරන ආයුධ ගැනීමේ යෙදී සිටිනවා. ඔහුගේ අත ආදී ඒ අවයවයන්. විසුදුසු විදිහට යෙදෙවොත් එහෙම 100 ටිකක් එහාට මෙහාට වෙලා නැත්නම් ඒ තමන්ගේ සමාධිය ටික එහාට මෙහාට වෙලා අත්පාක් කැඩිලා යන්නට පුළුවන් නැත්නම් මිය යන්නට බැරි නෑනේ මරණය පවස් සිදුවන්නට පුළුවන් ඒ බඳු කටයුතු වලදී පවා එකඟ වූ සිත් ඇතිව කටයුතු කරනවා එතන තියෙනවා සමාධිය සමාධිය ඔව් ඒ ඒක නෑ නෑ සමාධි කියන එකේ තිබෙන්නේ ඒ හැබැයි එහෙම කියනවා. දැන් සීල සමාධි ප්‍රඥා කියන තැන වෙනසක් සීල සමාධි ප්‍රඥා කියන තැන ඒ කියන්නේ සමාධිය සීල සමාධි ප්‍රඥා කියන මේ තුන පිළිබඳව කතා කරන විට සමාධිය විස්තර කරනවා. විසුද්ධි මාර්ගයේ කොහොමද විස්තර කරන්නේ? කුසල චිත්ත ඒකග්ගතා සමාධි. එහෙමයි. ඒ ඒ සමාධිය ගැන. කුසල චිත්ත ඒකග්ගතා සමාධි. කුසල් සිතේ ඇතිවන්නා වූ ඒකාග්‍රතාව සමාධියයි. ඒකේ සීල සමාධි ප්‍රඥා කියන තුන ගැනලා. දැන් විචා සමාධිය කියේ ඒ විචා සමාධිය කියේ කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාව නෙවේ. අකුසල ඒකාග්‍රතාව. ඉතින් ඒ අකුසල ඒකාග්‍රතාව අරමුණෙහි පිහිටවන බවක් එහි තිබෙනවා. ඒකාග්‍රතාවේ ස්වභාවය පිහිටවන. ඉතින් ඒ කොයිතරම් පිහිටා පැවතුණා ඒ සිත අකුසල් සිතක්. එබැවින් මේ ඒකාග්‍රතාවද අකුසල ධර්මයක් නේ. ඒ නිසා දැන් කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියන මේ තුනට අනුව ඒ ඒ මාත්‍රිකා අනුව පරමාර්ථ ධර්ම බෙදා දක්වන විට ස්වરૂප වශයෙන් දක්වන විට කුසල ධම්මා කියන්නේ කුසල් සිත් 21යි ඒ සමගේදන චෛතසික 38යි. ඒ චෛතසික 38න් එකක් ඒකග්ගතාවයි. අකුසල ධර්මා කියන තැනදී අකුසල් සිත් 12ක් ඒ සමදේදන චෛතසික 27ක් අකුසල ධර්මා. ඒ චෛතසික 27න් එකක් ඒකග්ගතාව. අව්‍යාකතා ධර්මා කියන තැනදී විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි. කියන මේ 56ක් සිත් දක්වනවා. ඒ සිත්වල යෙදෙන චෛතසික 37 ඒ අව්‍යාකතා ධර්මා රූප ධර්ම නිර්වාණය අර අපි මේ කතා කරේ. එතන ඒකග්ගතාව අව්‍යාකෘත ධර්මයක්. ඒ විදිහට ඒ ලැබෙන සිත අනුව ඒ සිතෙහි ඇතිවන්නා වූ ධර්ම දක්වන්නට ඕන. කුසල් සිතෙහි යෙදෙන ධර්ම කුසල ධර්ම. අකුසල් සිතෙහි යෙදෙන ධර්ම අකුසල ධර්ම. විපාක සිතෙහි යෙදෙන ධර්ම විපාකයෝ ක්‍රියා සිතෙහි යෙදෙන ධර්ම ක්‍රියා. ඒ විපාක ක්‍රියා කියන දෙකම එකතු කොටයි අව්‍යාකෘත කියන්නේ. සිත්වස්සේ තේරුණානේ? ඒ නිසා ඒ සමාධිය කියන්නේ සමාධිය කියන එකේ අර නානාරම්මණයන්හි විසිර යාමදී කියන එක ගන්නට තිබෙන්නේ සමත භාවනා වශයෙන් කරන එකම අරමුණක සිත නැවත නැවත පැවැත්වීමක් තිබෙනවා. දැන් පඨවි කසිනේ ඉදිරියේ තබාගෙන එය දෙසම බලමින් එයම සිතට දෙමින් නැවත නැවතත් එයටම සිත යවමින් භාවනාව යෙදෙන. අන්න එහෙම අවස්ථාවලදී නානාරම්මණයන්හි විසිරයා නොදී කියන එක සුදුසු වෙන ඒ කතාව. නානාරම්. මොකද වෙන වෙනත් අරමුණු ගැන හිතේ ඉතා මෙයක් කරන්නට ගියොත් ඒ සමතය වඩා ගන්නට බැරි වෙනවා. චිත්ත සමාධියේ ඒස උපදවා ගන්නට බැරි වෙනවා. එහෙම නැත්නම් සමාධියෙන් කරන්නේ. හරියට දැන් රෝදයක් පොළවේ මතු පිට යනවානේ. අපි යනිමු රෝධ දෙකක් එක්ක. ඒ යනකොට එහි යම් කිසි එක කොටසක් පොළොවේයි ගෑවි ගෑවි යන්නේ. ඒ ඉතින් හිමිහිට යනකොට අපිට පේනවා ඒක. බොහොම වේගයෙන් කරකවනවා නම් ඒ වේගයෙන් යන විටත් යම් කිසි කොටසක් පොළොවටත් ගෑවෙනවා. අන්න ඒ වගේ. කොයිතරම් වේගවත් සිතේ කියන්නේ වේගවත් ධර්මයක්. ඒ වේගවත් වූ සිතත් සමග උපදනා වූ චෛතසිකත් සිත වගේම වේගවත්. ඒ නිසා ඒවාට වෙනම මේ මේ මේ ආයු කාලයකුත් සිතට වෙනම ආයු කාලයකුත් නෑ. ඒ දෙකටම කියන්නේ තිබෙන්නේ සමාන ආයු කාලයක්. උපාද ප්‍රතිභංග කියන්නේ. ඒ නිසා සිත සමග එකතු වෙද්දී සිතත් සමග එකට නැති වෙනවා. ඒ සිත සමග පවතින අවස්ථාවේදී යම්කිසි අරමුණක් ගෙනයි පවතින්නේ. ඒ අරමුණ ගන්නවා. දැන් ඒ වගේ ඒ ඒකග්ගතාවය කියන්නේ අන්නේ ඒ වගේ ස්වභාවයක්. මොකද හරියට අර රෝදය යම් කිසි මොහොතකදී එක තැනක වදිනවා නැත්නම් පිහිටනවා. ඒක කියන්නට ඕන පිහිටනවායි. ඒ වගේ ඒ වගේ කොයිතරම් සිත් ඇති වුණත් ඒ හැම සිතකම තිබෙනවා ඒකාග්‍රතාව. එයින් කරන්නේ අර අරමුණේ මේ චිත්තචෛතසික ධර්ම සමූහය පිහිටවන. අන්න ඒ ඒ පිහිටවීම වශයෙන් ඒට ඔය ඉන්ද්‍රිය කියන නම ලැබෙන්නේ. ඒ කෘත්‍යෙහිදී ඒක ප්‍රධානයි. සතේන්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. පඤ්ඤේන්ද්‍රිය කියන්නේ පඤ්ඤා කියන්නේ ඇති සැටි නැත්නම් පකාරේන ඥානාති පඤ්ඤා. ඒ ප්‍රකාරය කියන්නේ යමක තිබෙන ස්වභාවය. ඒකයි ප්‍රකාරය. දැන් අපිට පුළුවන් නැති දෙයක් යමකට ආරෝපණය කරලා ඒ ගැන කලකම්. නමුත් ඒක ප්‍රඥාව නෙවෙයි. ප්‍රඥාව කියන්නේ ඇති දෙයක් ඇති සැටියට ගන්නා බවක්. ඉතින් ඒකෙ තිබෙනවා මම ඊට කලින් දවසකත් මේ පින්තුන්ට කීවානේ අර ධිට්ඨිය සම්මා ධිට්ඨිය ගැන කතා කරද්දී සම්මා ධිට්ඨිය මේ පඤ්ඤා පජානනා විචයෝ පරිචයෝ ධම්ම විචයෝ සල්ලක්ඛනා උපලක්ඛනා පච්චුපලක්ඛනා පණ්ඩිච්ඡං කෝසල්ලං මේ පුඤ්ඤං වේ භව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා ඔය විදිහට නම් රාශියක් බුදුරජාණන් වහන්සේ වදාarලා තිබෙනවා මේ ප්‍රඥාව කියලා. පටන් ගන්නේ ප්‍රඥාව. සම්මා දිට්ඨියන අවසන්ම. සම්මා දිට්ඨිය කියන්නේ තේරෙනවා. ඒකේ එක එක ඒ ප්‍රඥාවේ පිරෙනවා තරහා. දැන් ඒක මේති විදිහට කියනවා නම් කියත හැකි කර්ම කර්මඵල පිළිබඳව ඇත්තා වූ නුවණ. ඒක ප්‍රඥාවයි ඒ කම්මස්සගත ඥානය නැත්නම් කම්මස්සගත සම්මා දිට්ඨි වශයෙන් පවත්නා ප්‍රඥාව. දැන් සමහර කෙනෙක් මේ කතාව අපි කතා කරනකොට කෙනෙක් දුක් විඳිනවා. අපි ගනිමු දුක් විඳිනවා. ඒ දුක් විඳින තැනත්තම ශරීරය කොහොම පීඩාවලටපත් වෙලා දුක් විඳලා. ඉතින් ඒ අය සමහර විටක කියනවා පව් කරලා උපන්නම ඔහොම තමයි. එහෙම කියනවා පව් කරලා උපන්නම. ඉතින් සමහර විටක ඒ කියන තැනත්තා හිතාගත්තොත් තේරුම්ගෙන තිබෙතොත් තමා කරපු පව නිසායි මේ මිනිසෙක් වෙලා උපන්නේ මේ විදිහේ දුක් විඳින්නටයි කියලා ඒක වැරදි පිළිගැනීමක් නේ එතන කියනවානේ ඒ අතීතයේ කරන ලද පාප කර්ම නිසා මේ ජීවිතෙහිදී බොහෝ ශාරීරික වේදනා ගෙන දෙන ඒ ලෙඩ රෝග ආබාධ හැදිලා තිබෙනවා. ඒක ඇත්ත. නමුත් මිනිස් ජීවිතයක් තවා ලැබියේ පවක් නිසා නෙවෙයි කුසලයක්. දැන් අරම ඒ විදිහේ කතා කරන විදිහ. තවත් කෙනෙක් ඉන්නට පුළුවන්. බොහෝම ලස්සන ශරීර තිබෙන ත්‍රිසංගත සතුන් සිටිනවනේ. බොහෝම ලස්සනයි. සමහරකට හිතන්නට බැරි නෑ මේ තරම් මේ සතා ලස්සන උනේ මේ පින්කරලේක දිහයි ඈ සමහරුන්ට එහෙමත් වෙනවානේ සමහරුන්ට හිතෙනවා මේ ඒ ත්‍රිසනාට ඇස් ලැබිලා තියෙන්නේ කරපු පින නිසායි මේ කරපු පින නිසායි දැන් අන්නේ එහෙම තැන්වලදී ඒතනත්තාගේ ඥානයට මොකද වෙලා තියෙන්නේ එතන ඥානය නැහැ ප්‍රඥාව නැහැ. මේ නැති වැරදි දෙයක් Taman පිළිගෙන තිබෙනවා. අපි දන්නවා මේ මේ භවයේ මේ ශරීරය අපිට ලැබිලා තිබෙන්නේ කුසල කර්මයක් නිසා. ඒ කර්මජ ශරීරයක් අපිට ලැබුණා. කර්මජ කලාප අපිට තිබෙනවා. කර්මයෙන් හටගත්තේ. ඊළඟට ඒ ත්‍රිසං භවයේ උපදින්නේ කුසල කර්මයෙන් නෙවෙයි. අකුසල කර්ම. ඉතින් ඒ ශාරීරික ලක්ෂණ වෙන්නත් පුළුවන්. නේ බලනකොට. නමුත් ඒ ඒ රූප අකුසල කර්මයෙන් ඇති කරපු රූප. ඉතින් ඒ වගේ කරුණ වලදී කෙනෙක් ප්‍රඥාවෙන් පිටපරිනවා. ප්‍රඥාව නැතිව සිතනවා. ඒ නිසා ප්‍රඥාවයි කියන එක නිකන් අහම්බෙන් මේ කිසිදු මේ තමන්ට ප්‍රඥාව තිබෙන්නට පුළුවන්. ඒක කාරණයක් මතක තබා ගන්න. ඒ ප්‍රඥාවයි කියන එක උපතින්ම ලබන එක. උපතින්ම ලැබෙනවානේ. ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකය කියන්නේ. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයාට උපතින්ම ලැබෙනවා ප්‍රඥාව. ඒ ඒ ප්‍රඥාව දිනු කරත හැකි. දිනු කරත හැකි. ඒ උපතින්ම ලබන ලද ප්‍රඥාව නැති කෙනෙකුට ඒ යථා භූතයේ ඥාන දර්ශනයේ කියන ඒ ප්‍රඥාව උපදවා ගන්නට බෑ. ඒ කියන්නේ උඩක් පිළිසෙන් කියනවා නම් සමතේ භාවනා කොට ලැබෙන ධ්‍යාන ප්‍රඥාව විදර්ශනා භාවනා කොට ලැබෙන මාර්ග ප්‍රඥාව ඵල ප්‍රඥා ඒව ලබන්නට බෑ. ලබන්නට බෑ උපතින්ම ලබ ඒ ප්‍රඥාව නැත්නම්. ඉතින් එනිසා උපතින්ම ලබ ප්‍රඥාව ඉතා වැදගත් එකක්. ඒ තමන් කොයිතරම් ඉගෙන ගත්තා. උපතින්වත් ප්‍රඥාව නැති එක්කෙනාට ඒ ප්‍රඥාව උපතින්වත් තත්වයට ඇති වෙන්නේ නැහැ. නමුත් ප්‍රඥාව කියන එක ඒ කාලේදී උපදවා ගත හැකි. උපතින්ම ලක් ප්‍රඥාව නැති වුණත් කාරණානුකූලව සලකලා ඒ නුවණ උපදවා ගත. සිතක ලැබෙන ධර්මයක්. ඒ උපදවා ගත හැකි අනාගතයේදී Tamanට ඒ හේතුක ප්‍රතිසන්දියක් ලැබීමට උපකාරයි. ඉතින් මේ පඤ්ඤේන්ද්‍රියයි කියන එක ප්‍රකාරේන ඥානාපීති පඤ්ඤා කියන ප්‍රකාරයෙන් ගැනීම ප්‍රඥාවයි ඒ ප්‍රඥා කෘත්‍යෙහිදී ඇති සැටි ගැනීම කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසුලන බැවින් එයට පඤ්ඤේන්ද්‍රියයි ඊළඟට ප්‍රඥාවගේම අවස්ථා වශයෙන් දැක්වෙන ඥාන නැත්නම් මේ ඉන්ද්‍රිය තුනක් දැක්වෙනවා අනඤ්ඤා පඤ්ඤස්සා නීතින්ද්‍රිය අඤ්ඤින්ද්‍රිය අඤ්ඤාතා වින්ද්‍රියට අනඤ්ඤාත අනඤ්ඤාත අනඤ්ඤාතං අත්තා නීතින්ද්‍රිය කියන්නේ අනඤ්ඤාතං කියන්නේ මොකද්ද දැන නොගත් දෙය ඤස්සාමි කියන්නේ දැනගන්නේ නෙමෙයි එතකොට අනඤ්ඤාතං ඤස්සාමිති ඉන්ද්‍රියක්. නොදැනගත් දෙයක් දැනගන්නෙමයි කියා පවත්නා වූ ඉන්ද්‍රිය. මොනවද නොදැනගත්? දැන් අපි මේ දක්වාම ඒ අපි කියන්නේ එහෙම පාවිච්චි කරලා බය සමහරකට අපි කියමු යම් කෙනෙක් මේ ඒ ජීවිතයේ හෝ ඊට කලින් හෝ සෝවාන් මාර්ගය මාර්ග ඥානය උපදවාගෙන නැත්නම් ඒ තැනැත්තා චතුරාර්ය සත්‍යය අවබෝධ කළ කෙනෙක් නොවේ. නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දුටු කෙනෙක් නොවේ. අනේ නිවන එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යය ඒක නැත්තා දැනගත්ත කෙනෙක් නෙවෙයි නොදැනගත්. දැන් ඒක නැත්තා පිළිපදිනවා. කුමක් සඳහාද මෙතෙක් නොදැනගත් ඒ චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් නිවන දැනගන්නේ කියලා පිළිපදින්නේ පිළිපදින ඒ පිළිපදීමේදී පිළිපදීම විදර්ශනා වශයෙන් විදර්ශනා ඒ විදර්ශනා වශයෙන් පිළිපදිනකොට වුවත් අනුලෝම ඥාණය එක්ම තමන් තාම ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේම ඒ ගෝත්‍ර භූ ඥානේ නැත්නම් ගෝත්‍ර භූ සිත කියන ඒ අවස්ථාවේදී නිවන පැත්තට හැරීමක් තිබෙනවා. එහෙම නැතුව ක්ලේශ ප්‍රහාණයට ප්‍රමාණවත් වන පරිදි නිවන දැකීමක් නෙවෙයි කරන්නේ. දැන් අපට චක්සුද්්වාරෙහි ගැටෙන රූපාරම්මණයක් ගන්මින් උපදනා චක්කු විඥානය උපදින්නට නම් භවංග සුත එතෙක් අරමුණු කරමින් සිටි ඒ අරමුණ අත්හැරලා මේ අලුත් අරමුණට සිත් අර පරපුර යොමු කරන්නට ඕන. ඒ යොමු කිරීම වශයෙන් උපදනා වූ සිත තමා පංචද්වාරා වජ්ජන සිත. ඒ පංචද්වාරා වජ්ජන සිතින් අපි රූපාරම්මණයක් ගැන සැලකනවා නම් ඒ රූපාරම්මණය දකින්න නෙවෙයි. ඒ රූපාරම්මණය එකකට හැරෙනවා ඉතින්. අන්න ඒ වගේ. නිර්වාණය පැත්තට හැරවීම. ඒක නිවන අරමුණු කිරීමක් තමයි. ඒ ගෝත්‍රභූ සුද්ධ උපදෙස්. ඊළඟට ඇතිවන්නා වූ මාර්ග පිට. සෝතාපට්ටි මග්ග චිත්ත. අනේ සෝතාපට්ටි මාර්ග සිතෙහි උපදනා වූ ප්‍රඥාව තමා මේ අනඤ්ඤා ප්‍රඥාත්තා වීතිంద్రය කියලා නම් කරලා. මෙතෙක් නොදැනගත්ත ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම වශයෙන් දැනගන්නේ නැයි කියන ඒ බව ඇති ප්‍රඥාව නුවණ. ඒ ලෝකෝත්තර නුවණ. ඉන්හා ඇති උනේ ලෞකික ඥානයන් ලෝකෝත්තර. ලෝකෝත්තර ප්‍රඥාව. අනේ අනඤ්ඤා පඤ්ඤස්ථා නීතින්ද්‍රිය. මේ මේ මේක විතරයි. මේ මෙතෙන් තේදී විතරයි අනඤ්ඤා පඤ්ඤස්ථා නීතින්ද්‍රිය කියන්නේ. දැන් ඊළඟට ඒතනත්තා දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. අවබෝධ කළා කියන්නේ සෝවාන් මාර්ගයෙන් කළ හැකි තරම් කළා. චතුරාර්ය සත්‍ය නිවන දැක්කා. ඊළඟට කෙලෙසුන් එහෙම පිටින්ම නැති වුණේ නැහැ. එබැවින් තව දුරටත් එයා ඒතරත්ත භාවනා කරලා ඊළඟට දෙවෙනි වරට ඒ මාර්ග සිතක් උපදවනවා. ඒ මාර්ග සිත කියන්නේ සකෘදාගාමි මාර්ග සුඛ. ඒ මාර්ග සුඛෙන්ද තවන් අර සෝවාන් මාර්ග සිතින් දුටු නිවන එහෙම නැත්නම් අවබෝධ කළ චතුරාර්ය සත්‍ය මේ මාර්ග සුතනුත් අවබෝධ කරනවා. ඒක නොදැක් නොදබ්බයක් දැනගැනීම වශයෙන් අවබෝධ නොකළ දෙයක් අවබෝධ කිරීම වශයෙන් ඇතිවන්නා වූ නුවණක් නෙවෙයි වරක් දුටු වරක් දැක්ක දෙයක්ම නැවත දැනගැනීමෙන් උපදනා වූ ප්‍රඥාවක්. ඒ නිසා ඊට කියන්නේ අඤ්ඤින්ද්‍රිය කියලා. එතකොට සකෘදාගාමි මාර්ගය සිතෙහි ආ සකෘදාගාමි සෝවාන් ඵල සිතෙහි සෝවාන් ඵල සිතෙහි සකදාගාමි මාර්ග ඵල සිත් දෙකෙහි අනාගාමි මාර්ග ඵල සිත් දෙකෙහි ආ අරහන් මාර්ග සුඛෙහි ලැබෙන ප්‍රඥාවට වඩාරා පිළෙන නම තමා අඤ්ඤින්ද්‍රිය කියන්නේ. අඤ්ඤින්ද්‍රිය. ඒ කියන්නේ දුටු ආර්ය සත්‍යයන් දුටු නිර්වාණය නැවත දැනගනිමින් උපදනා වූ ප්‍රඥා අඤ්ඤින්ද්‍රිය. ඉතින් ඒකෙන් තේරුම් ගන්නට ඕන කුමක්ද? සෝතාපට්ටි මග්ග චිත්ත කියන මේ සිතෙහි ලැබෙන ප්‍රඥාව ඒ තරම්ම මේ සියලුම කෙලෙස් කපා හැරීමට තරම් කොහොසත් කොහොනා ප්‍රඥාවක් නේ ඒ නිසා තමයි ටීකාවේ එන්නේ සෝවාන් මා සෝවාන් ආදී මාර්ග පිට හතරක් කුමටද ඉතින් මේ මාර්ගසිත හතරක් දක්වන්නේ ප්‍රඥාවේ තිබෙන අපාතව, පාතව, පාතවතර, පාතව තම වශයෙන්. අපාතව කියන්නේ දැන් අපාතව කියන එකෙන් දක්වන්නේ මේ අව්‍යක්ත කියන තේරුම. ඒ කියන්නේ ඊතරම්ම බලවත් නොවන කියන අදහසක්. ඊතරම්ම තියුණු නොවන කියන තේරුමක්. අපාකර. පාකර කියන්නේ යක්කයි. පාටව තර ඊටත් වඩා පාටව තම කියන්නේ ඉහළටම. ඒ නෝන ගැන. ඒ නිසා එහෙම මාර්ග සිත් හතරක ලැබෙන ප්‍රඥා හතරක්. අපාතව පාටව පාටව පාටව තර පාටව තම වශයෙන්. ඒ මාර්ග සිත් හතර පිළිබඳව දක්වනවා. දැන් ඒ මාර්ග සිතේ වග්ය වූ කෙලෙස් තිබෙනවානේ. ඒ මාර්ග සිතින් නැති කරන කෙලෙස් තිබෙනවා. මේ සෝවාන් මාර්ග සිතින් නැති කරන කෙලෙස්. ඊට වැඩි ක්ලේශ ධර්මයක් ඒ සෝවාන් මාර්ග සිතින් නැති කළ නොහැකි මක්නිසාද? ඒ තරම් ඒ ප්‍රඥාව ප්‍රබල නැ ප්‍රමාණවත් නැ. සෝවාන් මාර්ග සිතින් ප්‍රහාණය කළ හැකි පමණක් තමයි ඒ සිතින් කරන්නේ. හැබැයි ඒක සුළු කොට තැකී ඉස්සක් නෙවෙයි. එක විදිහකින් බලනකොට ඒ තමයි අමාරුම වැඩේ. නේ? ඊට පස්සේ ඊට පස්සේ නිකන් හිටියත් ಜಾති අපකට එහා යන්නේ නැහැ. නේ? සත්තක්කප්පු පරමෝ කියලා එන්නේ. ඒ නිසා සෝවාන් මාර්ග සිතෙන් කෙරෙන හරිය සාසාලයි කියලා ගන්නට ඕන. ආර්ය භාවයට පැමිණෙනවා. අමාරුම ඔව්. මොකද? අඤ්ඤා දැනගත්තා. ඒ අවබෝධ කළා. දැන් ඉතින් ඊළඟට එන්නේ අඤ්ඤාතා වින්ද්‍රිය. අඤ්ඤාතා වින්ද්‍රිය කිවි අඤ්ඤාතා කිවේ දැනගත්ත එක්කෙනා කියන්නේ. අඤ්ඤා දැන් ඒ චතුරාර්ය සත්‍ය දැනගෙන ඉවරයි. ඒ ඒ පිළිබඳ ශේලි විභාගේ නැත්තම් කළ යුතු ක්ලේශ ප්‍රහාණ ආදිය කරලා. ඔහුගේ ඉන්ද්‍රිය ප්‍රඥාව කියන තේමෙන් අඤ්ඤාතා ඉන්ද්‍රිය තව දුරටත් කරන්නට දෙයක් නැහැ ඒ පිළිබඳ. ඒකයි මේ අඥාතාවදී. කාගේදේ අරහත් ඵල සුඛේ උපදනා වූ ප්‍රඥාව. අනේ මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම 22ක් 22ක් කියව නේද? ඈ? සමනා රාජුනි බලන්න. ආ ඒ හරි. ඒ කියේ තව තියෙනවා මේ දාසෝ දිගේ. සක් මේ කියන්නම් චක්ඛුන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ගානින්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනින්ද්‍රිය, ජීවිතින් ජීවිතින්ද්‍රිය, මනින්ද්‍රිය, ඉතින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින් ඉතින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. හැබැයි එන සුඛේන්ද්‍රිය ඊට ඉස්සෙල්ලා එන්න ඕනේ නේද? ඒක කියන්නට ඕනේ ඉක්මනට සුඛේන්ද්‍රිය කියලා වේදනාව පිළිබඳවම වේදනාව පහකට බෙදලා තිබෙනවා ඉන්ද්‍රිය දේශනාවෙන්. අප ඉගෙනගෙන තිබෙනවා වේදනාව ඒ පහ වශයෙන්මත් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා. සුඛ වේදනාව සුඛින්ද්‍රිය කියාත් දුක්ඛ වේදනාව දුක්ඛින්ද්‍රිය කියාත් සෝමනස්ස වේදනාව සෝමනස්සින්ද්‍රිය කියාත් දෝමනස්ස වේදනාව දෝමනස්සින්ද්‍රිය කියාත් උපේක්ෂා වේදනාව උපේක්ඛින්ද්‍රිය කියාත් මේ ඉන්දිය දේශනාවේදී වදාළා. දැන් සුඛේන්ද්‍රියයි කියන්නේ කායික සුඛය අපේක්ෂා කොටයි ඒ වචනය බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ. කයෙහි ඇතිවන සැපය කායික සුඛය. ඒ කායික සුඛය ආරම්මන රසානුභවය කිරීම වශයෙන් ඒ වේදනා සුඛ වේදනා කෘත්‍යෙහිදී ප්‍රධාන අනිත් ධර්ම සියල්ලම මේ සුඛ වේදනාවට අනුකූලවයි ඒ සිතේ ඇතිවන්නේ මේ ඒ විනීම ගැන සැලකන ඒ සුඛ වේදනාව කියන ඒ වින්දනය විනීම් කෘත්‍යයේදී ප්‍රධානත්වයේ උසුලන සුඛය සුඛ ඉන්ද්‍රිය ඒ විනීම් කෘත්‍යයේදී ප්‍රධානත්වයේ උසලනා වූ දුක දුක් ඉන්ද්‍රිය විනීම් කෘත්‍යයේදී ප්‍රධානත්වයේ උසලනා වූ සෝමනස්කය සෝමනස් ඉන්ද්‍රිය විලීම් කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසුලන දෝමනස්ය දෝමනස් ඉන්ද්‍රිය. ඒ විලීම් කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසුලන උපේක්ෂාව උපේක්ෂින්ද්‍රිය. එහෙම පහක් මේ සිවගතේ ද්වාවිසතින්ද්‍රියානි චක්ඛේන්ද්‍රියං සෝතේන්ද්‍රියං ගහනින්ද්‍රියං දිවේන්ද්‍රියං කායේන්ද්‍රියං ඉත්ත්‍ින්ද්‍රියං කුරිසින්ද්‍රියං ජීවිතින්ද්‍රියං මනින්ද්‍රියං සුඛේන්ද්‍රියං දුක්ඛේන්ද්‍රියං සෝමනස්සේන්ද්‍රියං දෝමනස්සේන්ද්‍රියං උපේක්ඛේන්ද්‍රියං සබ්බේන්ද්‍රියං ගිරීන්ද්‍රියං සතේන්ද්‍රියං සමාධේන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං අනඤ්ඤාපඤ්ඤස්සාදීන්ද්‍රියං අඤ්ඤේන්ද්‍රියං අඤ්ඤාතා විඤ්ඤාණ. ඒකෝර ඉන්ද්‍රිය දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළා. කුමක් සඳහාද ඒ වදාළා? ඒකත් තේරුම් ගන්න ඕනේ.